නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපගේ සිතේ ඇතිවෙන සිතුවිලි පිළිබඳව. එයි මේ කාරණාව විශේෂ කොට සාකච්ඡාවකට වාජනය කරන්නේ කියලා ඇහුවොත් ඒකට හේතුව තමයි අපි මේ වඩන සෑම කමඨාණක්ම මේ සිත සම්බන්ධවයි වඩන්නේ. අපි කරන සෑම භාවනාවක්ම සිත සම්බන්ධ කරලයි කරන්නේ. කෙලෙස් ඇති වෙන්නේ, නිරෝධ වෙන්නේ සිත සම්බන්ධ වෙලා නිසා මේ සිතේ ස්වභාවය, සිතේ ක්‍රියාකාරීත්වය සිතේ ඇත්ත తত্ত্বය අපි තේරුම් ගත්තොත් ගොඩාක් දුරට අපට පාසුවෙන් මේ සිත අපට দমনය කරන්න, එහෙම නැත්නම් නිරෝධ කරන්න, එහෙම නැත්නම් නිවලා දාන්න මේ කියන ඕනම දෙයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉස්සෙල්ලාම මේ සිත කියලා කියන මේ ඉන්ද්‍රිය කුමන ආකාරයකටද මේ කයේ පවතින්නේ කියලා බැලුවාම ඒක ශක්ති විශේෂයක් වශයෙන් තමයි පවතින්නේ. දැන් ප්‍රශ්නයක් අපට එනවා මේ විඥානය කියලා එකක් කියනවා චෛතසිකය කියලා එකක් කියනවා මනස කියලා එකක් කියනවා මේක එකක් නේ මේ එකක් නම් මේක කොහමද මේ ශක්ති විශේෂයක් බවට පත් වෙන්නේ දැන් මේක ලොකු ප්‍රශ්නයක් දැන් මේ ප්‍රශ්නෙට අපට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ ඒකට තාම උපකරණ හොයලා නැහැ විද්‍යාඥයන්ගෙන් අපට ඉල්ලීමක් කරන්න වෙනවා පුළුවන් තරම් ඉක්මනට මේ සිත ඔප්පු කරන්න උපකරණයක් හොයන්න කියලා. හේතුව උපකරණයකින් ඔප්පු කරන්නේ නැතුව ලෝකයා පිළිගන්නේ නැති නිසා. හැබැයි මේ සම්බන්ධයෙන් කරුණාකාරණා සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සිත කියන්නේ එකම එක දෙයක් නම් වසුපටියාගේ අඟෙන් ගත්ත කෙස් ගහක් ලක්ෂයකට විතර කඩලා ඒ පුංචි තුඩක් අරගෙන ඒක නැවත 10කට විතර කරලා ගත්ත සිතක අණුව නම් ඒක නම් සිත. දැන් මේක එළියට ගියාම දැන් මෙයා සම්පූර්ණ ක්‍රියා විරහිත වෙන්න එපාය. එක එක කල්පනාවල එක එක අරමුණු ඔස්සේ ගලාගෙන ගියාම දැන් මෙයාට මොකවත් දැනෙන්නේ නැතුව ඉන්න එපාය. කෙටියෙන් කියනවා නම් මරණයටපත් වෙන්න එපාය. එහෙනම් මේ එළියට යන්නේ සිත නෙමෙයි සිතේ කොටසක්. එහෙම නැත්නම් සිතේ ශක්ති විශේෂයක් කියන එක අපට පැහැදිලිව දැනෙනවා. ඇයි මේ සිත තුළ මේ වගේ ක්‍රියාකාරීත්වය පවතින්නේ කියලා බැලුවාම සිත එක අණුවක් නම් ඒ අණුවට අණුව නම් මේ සෑම දෙයක්ම වෙන්නේ කකුල පිච්චෙනකොට අතට සීතල දැනෙනකොට රිදීමක් ඇති වෙනකොට අපහසුතාවයක් දැනෙනකොට ඒ සිත කියන අණුව ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ ඉන්ද්‍රයන් එක්ක සම්බන්ධ වෙලා ඒ අදාළ තොරතුරු දැනගෙන ඒක ලේ එක එහෙම නැත්නම් කයේ පවතින තරංගත් එක්ක සම්බන්ධ වෙලා ඒවා මොළයට යවලා පණිවිඩය තේරුම් කරලා දීලා පස්සේ නේද අපි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහනේ. උණුසුම දැනෙනකොට එක පාටම අපි අත ගස්සලා ගන්න නැද්ද? කට්ටක් කනනකොට එක පාට කකුල උස්ස ගන්න නැද්ද? හැබැයි කකුල උස්සන්න ඕනේ කියලා සිතට සිතවිල්ලක් ඇවිල්ලා නැහැ. නමුත් උස්සලා ඉවරයි. සීතල දැනෙනකොට වෙවුලන්න ඕනේ කියලා කවුරුත් කල්පනා කරන්නේ නිකම්ම වෙවුලනවා. එහෙනම් මේ කයේ සෑම ක්‍රියාකාරීත්වයක්ම සිත මුල් වෙලා නම් සිද්ධ වෙන්නේ. අපි සිතන්න කලින් ඒක සිද්ධ වෙනවා නම් මෙතන අපට අවුෙච්ච නැති තේරිච්ච නැති කොටසක් තියෙනවා. ඒක තමයි මේ සිත එහෙම නැත්නම් මේ විඥානීය චෛතසිකය ශක්ති විශේෂයක් ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව. එනම් මේ සිත මුළු කය පුරාම ශක්තියක් වශයෙන් වීදිලා පවතිනවා. හැබැයි කේන්ද්‍ර ස්ථානයක් තියෙනවා. අපි දන්නවා බේසමකට වතුර දාලා අතින් ඒ වතුර කැලතුවාම ඒක රවුමට වටේ භ්‍රමණය වෙන්න පටන් ගත්තාම ඒකේ තියෙන සෑම දෝවිල්ලක්ම පාවෙන රොඩුවක්ම මැදට ගිහිල්ලා එකතු වෙන්නේ නැද්ද? මැදේ කේන්ද්‍ර ස්ථානයක් වාගේ සුලියක් අට ගන්න නැද්ද? එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ එර්ධ වස්තු ආශ්‍රිතව මෙන්න මේ විදිහට මේ කයේ ශක්ති විශේෂ එකතු වෙනවා ඒක රාශි වෙනවා. එතන වැඩිපුර ධාරිතාවක් තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අදවත ආසිතව අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන සිත පවතිනවා කියන වචනේ දේශනා කරන්නේ. එතන සිත තියෙනවා නෙමෙයි පවතිනවා. එහෙනම් පවතිනවායි කියලා කියන්නේ ඒක ශක්තියක් වශයෙන් පවතිනවා කියන කොප්පු වෙලා ඉවරයි. එහෙනම් මේ සිත අපගේ කයේ ශක්තියක් වශයෙන් පැවතිලා මේ සෑම ඉන්ද්‍රියක් වශයෙන් එක්කම සම්බන්ධ වෙලා සතර ඉරියව්ව තුළම පැය 24 පුරාවටම මේ ශක්ති විශේෂය මේ සෑම අණුවක් එක්ක සෛලයක් එක්ක සම්බන්ධ වෙලා හැමදේම පාලනය කරනවා නඩත්තු කරනවා ක්‍රියා කරනවා මෙන්න මේ කාරණාව අපි යථාර්ථය තේරුම් ගන්නට ඕනේ අපේ කයේ ක්‍රියාකාරීත්වයවත් අපි තේරුම් ගන්නේ නැත්තම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය කුමක්ද කියලා අපට තේරෙන්නේ නැත්නම් අපි කොහොමද මේකේ ක්‍රියාව නිමා කරන්නේ? නිවලා දාන්න අපිට නිවලා දාන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද ක්‍රියාව කියලා දන්නේ නැත්නම් කොහොමද නිවීමේ වැඩපිළිවෙලක් අපි යොදන්නේ? ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් උත්තරයක් දෙන්නේ කොහොමද? දැන් මේ වගේ තත්ත්වයක් නේද දැන් අපට උදා වෙලා තියෙන්නේ. සිත දන්නෙත් නැහැ, සිතේ ක්‍රියාකාරීත්වය දන්නෙත් නැහැ. අපට කුමක් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. උත්තරේ විතරක් අපි හොයනවා. උත්තරය හොයාගන්න පුළුවන් ඉස්සලා ප්‍රශ්නේ දැනගන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ චෛතසිකය කියලා බලනකොට එයා මේ ගන්න ආහාර පානවල සේරම ඒ ශක්තිය Taman තුල ශක්ති විශේෂයක් වශයෙන් වෙනස් කර ගන්නවා. ආහාරයක් එකපාරටම කයේ ශක්තිය වශයෙන්පත් වෙන්නේ ඒක ආමාශයේ ගිනි වතුර එක්ක තැම්බිලා ඒ ආමාශය ඒවා කැබලි වලට අණු වලට කැඩිලා ඒවා ඕජාව බවටපත් වෙලා ඒ ඕජාවෙන් ලේ නිස්පාදනය වෙලා ලේ මිදිලා මස් ඇදිලා මස් මිදිලා තෙල් ඇදිලා තෙල් මිදිලා අස්ති හැදිලා අස්ති මිදිලා අස්ති මිදුළු හැදිලා ඒකෙන් තමයි අපේ කයට ශක්තිය නිස්පාදනය වෙන්නේ එහෙනම් මේ ශක්ති විශේෂය තමයි මේ අසකන දිවනාසය සමසිත කියන හැම ආයතනයකම ක්‍රියාවට ආයෝජනය වෙන්නේ ඉන්ධන වශයෙන්. අපේ ජීවිතවල අපි මේ යථාර්ථය මේ දක්වා තේරුම් ගත්තා නැතුව ඇති. මොකද්ද අපි මේ බලනවා ආනවා කතා කරනවා ඇසිරෙනවා සිතනවා කියන කාරණාවට කුමක් සිද්ධ වෙනවාද කියන යථාර්ථය අපි දන්නේ නැත්නම් මේ ශක්තිය ඕනවට වඩා ආයෝජනය කරලා වියදම් කරලා අකාලේ ලෙඩ වෙනවා. එහෙම නැත්නම් ඔත්පල වෙනවා. මේ ශක්තිය ඕනවට වඩා යනකොට ඒ ශක්තිය නැවත ප්‍රතිසංස්කරණය වුනේ නැත්නම් වතුර වලින් ආහාර වලින් ප්‍රාණ වායුව තුලින් මේක නැවත කයට ලබා දුන්නේ නැත්නම් කයේ නඩත්තුවට ශක්තිය මදි වෙච්ච ගමන් එක්කෝ රෝගාතුර වෙනවා එහෙම නැත්නම් ඔත්පල වෙනවා කලාන්තයේ සී නැතිවීම කියන්නේ ඔය වගේ ප්‍රශ්නයක් තමයි. ඇයි මේ සිතේ තියෙන ක්‍රියාකාරීත්වය අපි මෙච්චර කතා කරන්නේ කියලා බැලුවාම මේ විඥානයේ කියන එක හනුව සිතේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය බවට පත් වෙලා කයේ ශක්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවයට ඒගොල්ලෝ පත් වෙලා මුළු කයම පාලනය කරනවා ඒ විතරක් නෙමෙයි එක චෛතසිකයක් ඇති වුනහම ඒ චෛතසිකය ශක්ති විශේෂයක් නිසා ඒ ශක්ති විශේෂය ඇදිලා තියෙන්නේ සම්පූර්ණ තරංග වලින් නිසා තරංග හැදිලා තියෙන්නේ අණු වලින් නිසා ඒ චෛතසිකය තුළ තව චෛතසික කොච්චර තියෙන්න පුළුවන්ද ඒ නිසා තමයි චෛතසිකයක් ඇති වෙනකොට සිතවිල්ලකට ගන්නකොට ඒක තුළ සිතවිලි දහස් ගණන් අන්තර්ගතයි අනුබද්ධ වෙච්ච සිතුවිලි අනන්ත අප්‍රමාණ කුසලගෙන තමයි එක සිතුවිල්ලක් නිර්මාණය වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපට ආහාරමේ අවශ්‍යතාවය ඇති වුණා. මොකද්ද බඩගිනි? දැන් බඩගිනි කියන සිතුවිල්ල ආපු ගමම අපට ඕනේ කෑමනේ. දැන් කෑම ලැබිච්ච ගමම ඒ රස දැනෙනකොට දැන් වැඩිපුර කන්න ඕනේ කියන ඒ ලෝභකම ඇති වුනේ නැද්ද? අවශ්‍යතාවයට අනුව සිතවිල්ල කටහරගෙන ඒක ලෝභයේ බවටපත් වුණා. ඒ ලෝභයේ බවටපත් වෙච්ච චෛතසිකය මේ කට්ටිය දැන් මේක ගණ්ඩ හදනවා. මම මේ කැම ටික කාලා අර පළතුරු ටික කන්න ඉන්නේ බලන්නකෝ අරයා මේක ටික කන්න හදනවා ගන්න හදනවා. දැන් මේකම ද්වේෂයේ බවටපත් උන්නේ නැද්ද? අපේ ආහාර පාන ගන්න උත්සාහ කරපු මනුස්සයට බනින්න අපහාස කරන්න, දොස් කියන්න පටන් ගත්තාම දැන් ඒකම වෛරය බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් එක චෛතසිකයක් අට ගන්නකොට ඒක අණු ගණනාවක් රාශියක එකතුවක් නිසා ඒක තුල තවත් සිතුවිලි ඕන තරම් තියෙන හැම අණුවකටම චෛතසිකයන් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හැම ශක්ති විශේෂයක් තුලම සිතුවිලි දහස් ගණනක් අන්තර්ගත වෙලා තියෙනවා. මෙන්න මේ විද්‍යාව අපට තේරුම් නැත්නම් මේ යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ සිත නිවා ගන්න හම්බෙන්නේ ඇයි සිත හඳුනගෙන නැත්නම් මොනවද නිවන්නේ? අපේ සිතේ ක්‍රියාකාරීත්වය අපට තේරිලා නැත්නම් මොන ක්‍රියාවද අපි හදන්නේ නිවැරදි කරන්නේ? එහෙනම් මේ චෛතසිකයක් ඇති වෙනකොට සමහර විට අපි දන්නවා මේක රාග සිතිවිල්ලක් කියලා. හැබැයි රාග සිටිවිල්ල ඒ ඒ රාගයේ අවශ්‍යතාවය දීර්ඝකාලීනව අයිති කරගන්න ඕනේ කියලා හිතෙනකොට දැන් ලෝභය බොටපත් වෙලා නැද්ද? ඒක විඳින්න බාධක ඇති වෙනකොට ගැටලු ඇති වෙනකොට දැන් ද්වේෂය බොටපත් වෙන්නේ නැද්ද? කිසිම චෛතසිකයක් ඒ චෛතසිකයේ ස්වභාවයෙන්ම පවතින්නේ ඒක වහාම වෙනස් වෙනවා හැම චෛතසිකයක්ම සෙනයක් සෙනයක් පාසා වෙනස් වෙමින් පවතිනවා අපි තුල හටගන්න සිතුවිල්ල ඕනම මොහතක ඕනම අවස්ථාවක ඒක වෙනස් විය හැකි මෙන්න මේ කාරණාව පිළිබඳව සීය පවතින්නට ඕනේ එක උපාසක පින්වතකට සිතුවිල්ලක් ආවා ඒ සිතුවිල්ල ආපු ගමන්ම ස්වාමිනී සිතුවිල්ලක් ආවා එතකොට මට ආන්න සිද්ධ වුණා රාග සිතුවිල්ලක් නේද එහෙමයි පින්වත් ස්වාමිනී අර කාන්තාව දැක්කාම රාගයක් ආවා උපාසක පින්වතිනි ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හදාගන්න එපා. ඒක හිබේ හැදෙනවා. ඒ හැදෙන ක්‍රමය කියලා දෙන්න. අර කාන්තාව දැක්කා වගේ මේ කාන්තාව ටිකක් බලන්නකෝ කිව්වාම අනේ ස්වාමිනී බඩෙත් දරුවෙක් ඉන්නවා අතෙත් දරුවෙක් ඉන්නවා අර වාඩි වෙලා ඉන්නේ තයාගේ දරුවෙක් වෙන්න ඇති. දරුවෝ තුන් දෙනෙක්. එහෙනම් මේ කාන්තාවත් කවදාරි මේ වගේ වෙනවද? ඔව්. දැන් කොහමද රාගෙතත් ස්වාමිනී 150කින් උලම් දැස්සා. ඒ ඒ ඒ ඔළුවම ඒමම පොඩ්ඩක් මේ පැත්තට අරවලා මේ කාන්තාව දිහා බලන්න කියන. අනේ ස්වාමිනී මේ වගේ නැකිට ගන්න බැරුව හැරමිටියක් තියාගෙන කොඳු වෙච්ච කාන්තාවවට කවදාරි මෙයාපත් වෙනවද? එහෙමයි පින්වත. දැන් මොකද උනේ? රාගයේ බිඳුවට බෑලා දැන් රිනවලට බැස්සා. දැන් ඒ කාන්තාවම ඇවිල්ලා කැමති වුණොත් දැන් මොකද්ද කියන්නේ? මාන වෙන්න අදහසක් තියෙනවා. ඒ නිසා ඒකට උත්තරයක් දෙන්න විදියක් නැහැ කියලා කියනවා. බලන්න මේක තමයි අපේ සිතේ ස්වභාවය. චෛතසිකයකට ගත්තාම ඇසෙන් රූපයක් එනකොට චෛතසිකය වෙනස් වෙනවා. සිතේ චෛතසිකයකට ගත්තාම කනට ශබ්දයක් ඇහුනාම චෛතසිකය වෙනස් වෙනවා. චෛතසිකයක් ආවා තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා කෙරෙහි සැකයක්. එයාට මොකද්ද සම්බන්ධයක් තියෙනවා සැකයක් තියෙනවා. කනට වචනයක් ඇහෙනවා. එයා පතිවත රැකගෙන ඉන්න බොහොම පින්වත් කෙනෙක්. සිල් රකින්න කෙනෙක්, ගුණයාපත් කෙනෙක්. එයා ඒ වගේ වැරදි කරන්නේ නැහැ. අසුවලා එයාගේ සහෝදරයෙන් ලොකු අම්මගේ පුතා නෑකමෙන් අයියා වෙනවා. ඒ අයියා කියන නෑකමට එයා ඇසුරු කරන්නේ කතා කරන්නේ කියලා යථාර්ථයේ යම්කිසි කෙනෙක් කනට ඇවිල්ලා නලාව වගේ පිම්බාම තමන්ගේ කනට මේ වගේ වචන ටිකක් වක් කරලා ගියාම දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය අර ඇතිවෙච්ච සැකය දැන් ස්ථීර විශ්වාසයේ බවට පත් වෙන්නේ නැද්ද එයා කරේ අචල ශ්‍රද්ධාවක් විශ්වාසයක් දැන් ඇති කරන්නේ නැද්ද චෛතසිකය කියන්නේ ඕනම මොතක වෙනස් වෙන සුළුයි. ඒ කියන්නේ සේරම සංස්කාර ධර්මය අනිච්ච නිසා. සබ්බේ සංඛාරා අනිච්චා නම් මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන සුළු නම් අපට ඇතිවෙන චෛතසිකයක් විතර කොහොමද ජීවිත කාලෙම පවතින්නේ? දවස ගානේ සෙනෙහක් ගානේ අපි වයසට යනවා නම් අපේ කය අනිත්‍ය වෙනවා නම් ක්‍රමානුකූලව ජීර්ණය වෙනවා නම් පවතින හැම දෙයක්ම නොපැවැත්මට සෙනෙහක් පාසා ගමන් කරනවා නම් සිතවිල්ලක් විතර කොහමද ජීවිත කාලෙම එක විදිහට පවතින්නේ? පෙම්වතා පෙම්වතිය පෙම්බැඳිලා කසාද බැඳලා කාලයක් යනකොට නඩු කියන්නේ නැද්ද විරසක වෙන්නේ නැද්ද එදා තිබිච්ච ආදරය කරුණාව දයාව බැඳීම අද කෝ අතුරුදාන් සබ්බේ සංකාර අනිච්චා කියන එකට මීට වඩා උදාහරණයක් අවශ්‍යද ආදරෙන් සෙනහසෙන් කරුණාවෙන් ජීවත් වෙච්ච ජීවන රටාවල් අද අවුල් වෙලා නැද්ද? අකමැත්තෙන් පවුල් කරන මිනිස්සු අද කොනතරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ පටන් ගත්තේ කැමැත්තෙන් පවුල් කරන්න තමයි. දැන් මේ පවුල් කෑම ජීර්ණේ වෙන්නේ අජීර්ණ වෙලා. දැන් මේ හැම දෙයක් තුළින්ම සබ්බේ සංඛාර අනිච්චා කියන එක නෙමෙයිද තීරණය වෙන්නේ? දවස ගානේ ජීර්ණය වෙනවා, දවස ගානේ වයසට යනවා, දවස ගානේ අපි මරණයට ලං වෙනවා. මේ සෑම මොහොතක් ගානේ, තප්පරයක් ගානේ සබ්බේ සංකාර අනිච්චා කියන එක අපට පැහැදිලි වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා අපේ චෛතසිකයක් අනිත්‍ය වෙලා යනවා. මේ යථාර්ථය අපි දකින්නට ඕනේ. අපේ චෛතසිකය එක ආකාරයට පවතින්නේ හැම මොහොතක් ගන්න එක වෙනස් වෙනවා. දැන් පවතින සිතම තව ටික වෙලාවකින් වෙනස් සිතක්. අපේ සිත අපට පාලනය කරන්න බෑ. අපේ සිත අපට අයිති නෑ. හේතුව ඒ සත්‍ති ධාරිතාවට අනුව ඒ ක්‍රියාකාරී ස්වභාවයට අනුව එයා ඉබේම වෙනස් වෙනවා. යම්කිසි කෙනෙක් යමක් ගන්නකොට අපට හිතෙනවා මෙයා ඔරකම කරනවා කියලා. ඒක හරගෙන එයා පියදාලා පිරිසිදු කරලා පිළිවෙලට තිබ්බාම අපිට හිතෙනවා මෙයා මේක යාපතක් කළේ එයා හොරෙක් නෙමෙයි. දැන් ඇත්තටම එයාට පියදාලා තිබ්බේ යනකොට ගෙනියන්න. එයාගේ හොරසිතක්මයි ඒක. ඒක වෙනස් කළෙත් නෑ. හැබැයි අපි වෙනස් වුණා හේතුව අපි ඒ යථාර්ථය දැකපු නැති නිසා. සිත වහාම වෙනස් වෙන සුළු නිසා සෙනෙහ සෙනෙහ පාසා වෙනස් වෙනවා. ඇත්තට මේ භාණ්ඩය අවශ්‍ය වෙනකොට නෑ. හැබැයි එයා කෙරෙහි සැකනේ අපි දන්න එයා අරගෙන පියදාලයක පිළිවෙලට තිබ්බා. එයා පරිස්සම් කරන කෙනෙක්, එයා හොරකම් කරන කෙනෙක් නෙමෙයි. ඇත්තටම එයා තමයි අරන් ගිල්ලා තින්නේ. ගෙනියලා පිරිසුදු කරන්න අපහසු නිසා මෙයා පිරිසුදු කරලා අරන් ගිල්ලා තින්නේ. එහෙනම් අසකන දිවනාසය සමසිත මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක ගනුදෙනු කරනකොට සෑම මොහොතක් ගන්න චෛතසිකය නිර්මාණය කරනවා. ඇසට රූපයක් පෙනුනද වර්ණයක් පෙනුනද චෛතසිකය නිර්මාණය වෙනවා. කනට ශබ්දයක් ඇහුණද යම්කිසි අදහසක් ඇහුණද ඒ සෑම දෙයක් තුළින්ම චෛතසිකයක් පාළ වෙනවා. දිවට දැනෙන සෑම රසයක් ගන්න චෛතසික ඇති වෙන්නේ නැද්ද? අපි කතා කරන හැම වචනයකටම චෛතසිකයක් මුල් වෙලා නැද්ද? ගඳ සුවඳ පවා සෑම ගඳටම සුවඳටම ඒකට චෛතසිකයක් ඇති වෙනවා. ඇස් දෙක වාගෙන පිච්චමලක් නාය ළඟට අරන් බලන්න යාට පිච්චමල ලස්සනට මැවිලා පේනවා. නෙළුම් මලක් ළඟට අරන් බලන්න එයා ටග්ගල පිච්චමල් කියන නාම රූපය අයින් කරලා නෙළුම් මල් කියන නාම රූපය හදාගෙන දැන් ඒකට චෛතසික ඇති කරගන්නේ නැද්ද? පළතුරු වල සුවඳ වලින් ඒ වර්ණ ඒ ඇඩ ඒ හැම රසයක්ම එයා විඳින්නේ නැද්ද? සෑම ගන්ධයක්ම අපට චෛතසික නිර්මාණය කරනවා මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ හැම චලනයකටම චෛතසිකයන් නිර්මාණය වෙනවා චෛතසිකය මුල් වෙලා තමයි ඒක වෙන්නේ නැකිట్లా යනවා නෙමෙයි නැකිట్లా යන්න අදහසක් පාළ වුණා විවේක සුවයෙන් ඉන්නවා නෙමෙයි විවේකයේ සුවයෙන් ඉන්න අදහසක් චෛතසිකය පාළ වුණා බයිනවා නෙමෙයි බනින්න අදාසක් පාළ වුණා හැමතැනම චෛතසිකයේ මුල් වෙනවා මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතවල අපි ඕනතරම් මේ සංසාරේ ඉපදිලා ඉපදිලා දුක් විඳලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරිලා යන්න ඇති. හැබැයි අපේ සිත ගැන අපි තේරුම් ගත්තේ නැතුව ඇති. දැන් මේ ක්‍රියාකාරී ස්වභාවය බලන්නට ඕනේ භාවනා යෝගියෙක් වශයෙන්. ඇසෙන් බලනකොට අපට පේන්න ඕන හැම නාම රූපයකම සිතුවිලි ඇති වෙනවා. ඇයි දකින දකින හැම දේ තුළම කොළපාට කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? ගස්වල කොළ වැඩි කියලා එකක් ඇති වෙන්නේ නැද්ද? කොළ අඩුයි කියලා ඇති වෙන්නේ නැද්ද? මේ පැත්තේ ලොකු ගාක් නැහැ කියලා ඇති වෙන්නේ නැද්ද? සීතලයි කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? හෙවණයි කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? ඉරාව්ව වැටෙන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මේ දකින දකින හැම සෙනයක් පාසා චෛතසික නිර්මාණය වෙමින් පවතිනවා යෝගාවචරයා තමන්ගේ සිත තමන් දකින්නපාය හැම වචනයකටම අදහසක් ඇති වෙන්නේ නැද්ද අපට සමහර යෝගිවරු ඉන්නවා අවවාදයක් දෙන්න බෑ අනුශාසනාවක් දෙන්න බෑ එයාට ඉවසගෙන ඉන්න බෑ කතා කරන හැම වචනයකටම අදහසක් පාළ වෙනවා එයාත් එකට එක කතා කරනවා. ඔව් ඔව් ඒ දවස්වල අපටත් එහෙම තේරුණා. අපිත් මේ වගේ එකක් වැඩුවායි කියලා. අර කියන්නේ මොනවද කියන එක කියන්න දෙන්නෙම නෑ. මොකද හේතුව කියනකොට හැයෙන සෑම શબ્දයකටම එයා තුල චෛතසිකයක් අටගන්නවා. ඒ චෛතසිකයට පාලනේ නෑ. ඒ නිසා වචන ගලාගෙන එනවා. නැගිටින්න ඕනේ කියලා සිතවිල්ල පාලනය වෙන පාල වෙනකොට ඒ භාවනා යෝගියා දැනගන්න එපා නැගිටින්නේ ඇයි කියන එක. ඇවිදින්න ඕනේ යන්නට ඕනේ එන්නට ඕනේ කියලා සිතවිල්ල පාල වෙනකොට ඒ භාවනා යෝගියා දැනගන්න එපා මේකේ අවශ්‍යතාවය කුමක්ද කියන එක. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක් නම් Tamanට අවශ්‍ය දෙයක් නම් පමණක් අනුමත වෙලා ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරලා නිස්සබ්ද විය යුතුයි. මේ පුංචි අඩුවවත් අපි හදලා නැත්නම් මොකද්ද අපි ලබලා තියෙන මිනිසත් භවයේ වටිනාකම? සංසාරේ ඉපදිලා ඉපදිලා ඇවිද්දා ඇවිද්දා හැම තැනමකින් හැම දෙම ඉගෙන ගත්තා. මේ පුංචි දේවත් අපි ඉගෙනගෙන නෑනේ. නැකිටින්න කියනකොට නැකිටිනවා, බොන්න කියනකොට බොනවා, කන්න කියනකොට කනවා, නිදාගන්න කියනකොට නිදාගන්නවා. මොකවත් අපට තේරිලා නෑනේ. භාවනා යෝගියට නිදාගන්න ඕනේ කියනකොට එයා ප්‍රශ්නයක් අහනවා. සිතේ මොකටද නිදාගන්නේ? මාංශේ, මාංශියෙන් ගස්ගල් කැඩුවද? මොනවද කරපු වැඩේ කියලා අනකොට මොකවත් කළේ නැහැ. දැන් රෑ නිදාගත්තේ නැද්ද? නිදාගත්තා. එහෙනම් දැන් මොකටද නිදාගන්නේ? එහෙනම් මේක තීන මිද්දේ හරහා ආපු ප්‍රශ්නයක්. භාවනා වඩන්න කමටහන් වඩන්න ಗುಣධර්ම වඩන්න තියෙන කාලය මිඩංගු කරන්න අපි තුල ඇතිවෙච්ච මාර ස්වභාවයක් මෙන්න මේක තේරුම් ගන්නවා භාවනා යෝගියා වහාම ප්‍රතික්ෂේප කරනවා රාත්‍රියේ හොඳට නිින්ද ගියා නිින්දේ අවශ්‍යතාවය මට නැහැ. ඒ නිසා මම නිදාගන්නේ නැහැ කියලා අදිස්ථානය කරගෙන එයා පරියන්කෙන් ಗುಣධර්ම වඩනවා. විවේක සුවයෙන් ඉඳලා අඩුපාඩු නිවැරදි කරනවා. මෙන්න මේ මානසිකත්වයට අපි එන්න එපාය. පැයක් නිදා ගන්න පුරුදු වුණාම ඒක පැය දෙක වෙන්නේ නැද්ද? නැවත නැවත මාංශය දැනෙන දැනෙන හැම මොහොතෙම නිදාගෙන ඒක දවසේ පැය 24න් පැය 18 20 දක්වා දීර්ඝ වෙන්නේ නැද්ද බලනකොට දවස පුරාම සැතපෙලා උදේත් සැතපෙලා දවලුත් සැතපෙලා අවසත් සැතපෙලා රාත් සැතපෙලා බලනකොට ඈරිච්ච වෙලාව අඩුයි සැතපිච්ච වෙලාව වැඩි ජීවිත කාලෙම නිදී එහෙනම් මේ වගේ දුර්වලකම් අපි નિවැරදි කරගන්න අපේ සිතේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නට ඕනේ. බනින්න කියන පළියට බනින්නේ මොකටද බනින්නේ කියලා අපි සිතෙන් ඇහුවා මෙයා කියනවා අර වැරද්ද අරයා කළා ඒකටයි බනින්න කිව්වේ. ඒ වැරද්ද එයා කළාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මමත් කාට මේ වගේ වැරදි කරන්නේ නැති ඒ නිසා තමයි එයා ඒක අපට කළේ. ඒ යථාර්ථය දකින්න එපාය. සිතට අවවාදය දෙන්න එපාය. නිවැරදි කරන්න එපාය. ඒ චෛතසිකේ යථාර්ථය තේරුම් අරගෙන ඒ द्वේෂය අද්වේෂය කරගන්න එපාය. අපේ ජීවිතවල අපේ සිතිවිලි වලට එකඟ වෙලා වැඩ කරලා වැඩ කරලා මොනතරම් කර්ම දැන් ගොඩගාගෙන තියෙනවද මේ භද්‍ර කලාපයේ පුරාවටම ඉපදෙන්න කර්ම රැස් කරලා ඉවරයි මේ වෙනකොට. එහෙනම් දැන්වත් මේක වෙනස් කරන්නට ඕනේ. සංසාර විමුක්තියටපත් වෙන්න ඉපදීම නවත්තන්න වැඩ කරන්නට ඕනේ. අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් නිර්මාණය වෙන කර්ම කුමක්ද කියන එක පිළිබඳව සිහිය පවත්වන්නට ඕනේ. හැම චෛතසිකයක්ම මනාකොට ස්පර්ශ කරලා දැනගෙන ඒක නිවැරදි කරන්නට ඕනේ. මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. බණින්න සිටිවිලි ආවට බණින්නේ නැහැ. ප්‍රශංසා කරන්න සිටිවිලි ආවට ප්‍රශංසා කරන්නේ නැහැ. ඇයි මේක කරන්නේ මේක කිරීම තුළින් හැලීමක් ඇති වෙනවද බැඳීමක් ඇති වෙනවද ගැටීමක් ඇති වෙනවද එහෙම නැත්නම් වෛරයක් ඇති වෙනවද මේකේ යථාර්ථය දැකලා නිවීමට ගැළපෙන විදියට වෙනස් කරගන්න එපාය රාහත් වෙලා පිරිණිවන් පානවායි කියලා කියන්නේ සිත සකසනවා කියන එක තමයි සිත සකසන එක කරලා නැහැ අනිත් ඔක්කොම කරලා මොකද්ද කයේ ලස්සන සකසලා ඇඳුම් පිළිවෙල සකසලා ඉන්න තැන සකසලා අනාගතේ සකසලා ලෙඩ රෝග ඇති වුණාම බේත් ඒත් වලට අවශ්‍ය වියදම් සකසලා යනේන වියදම් වලට ගමන් ගාස් දේවල් සකසලා හැමදේම සකසලා හැබැයි මේ භවයේ දුක නිවා ගන්න අවශ්‍ය ටික සකසලා නැහැ අපේ ජීවිතවල මේවා අඩුපාඩු මේවා දුර්වලකම් මේවා අපේ මෝඩකම් කියලා කිව්වොත් වඩාත් නිවැරදි මේවා අපි නිවැරදි කරගන්නට ඕනේ පේන දේ තුලින් ඇතිවෙන චෛතසික මොකද්ද කියලා අපි දන්නේ නැත්නම් ලෝභය ද්වේෂයක් වෙනවා ද්වේෂයක් මේ රාගයක් වෙනවා මේ වෙනස් වෙන ස්වභාවය අපිට තේරෙන්නේ නැත්නම් දකින්න නැත්නම් අපි කොහොමද සම්මාදිට්ඨියට එන්නේ සෝතාපන්න වෙන්න විදියක් නැහැ සෝතාපන්න ආර්ය ශාවකයා මේක දකිනවා යමක් දැක්කාම ආස හිතෙනවා ඒක ගණ්ඩ හිතෙනවා ඒක ගණ්ඩ හිතෙනකොට මේ සෝතාපන්න ශ්‍රාවකයා දන්නවා මේ ගණ්ඩ හිතෙන්නේ ලෝභසාගත සිතක් නේ ආවේ දැන් ලෝභයට අනුව දැන් තෘෂ්ණා සිතවිල්ලක් වෙන්නේ නැද්ද ඒක අයිති කරගන්න ගියාම මෝහසිතවිල්ලක් වඩටපත් වෙන්නේ නැද්ද? ඒක කවුරු හරි උදිර ගන්න, පෑර ගන්න ගත්තාම ඒක තුලින් ද්වේෂසාගත සිතවිල්ලකට ගන්න නැද්ද? එක චෛතසිකයක්, චෛතසික ගණනාවකට වෙනස් වෙනවා. එකම චෛතසිකය විවිධ චෛතසික ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ සිතේ ස්වභාවය අපි දකින්න එපාය. අපේ සිත අපිවත් දන්නේ නැත්නම් අපි ඒක හදන්නේ කොහමද? අපිට මේ භව නිර්මාණය කරන මේ දුක නිර්මාණය කරන සිත අපිට තේරිලා නැත්නම් අපි කොහොමද මේක නිවලා දාන්නේ? අපේ දුක නිර්මාණය වෙන ක්‍රමවේදය තේරෙන්නේ නැතුව දුකෙන් නිදහස් වෙන්නේ කොහමද? මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව. කිසිම චෛතසිකය තුළින් දුක නිර්මාණය නොවන විදියට සිත නිර්මාණය කරන ක්‍රමවේදයක් මේ කියන්නේ. එහෙනම් තියෙන නිර්මාණය නිවැරදි කරන්නට ඕනේ. අඩුපාඩු හදනකොට ඒ පවතින ක්‍රමවේදයෙන් අලුත් ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. ඒක තමයි අනාර්ය මාර්ගය තුළින් ආර්ය මාර්ගයක් නිර්මාණය වෙනවා. අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙච්චර කාලය වැඩුවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕනේ මේ ලෝකේ මහා පොළොවේ වැලිකට වාගේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා වඩන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය ලෝභය වඩනවා ද්වේෂය මඩනවා මෝහය වඩනවා රාගය වඩනවා ආයතන හයෙම පංචකාම පිනවන එක නේද මේ ලෝකයා කරන්නේ උදේ ඉඳලා රෑ වෙනකම් රාගය පිනවණ්ඩයි ලෝභය පිනවණ්ඩයි වෛරය පිරිමා ගණ්ඩයි නේද මිනිස්සු දුවන්නේ නගර බද ගත්තාම වීදි ගත්තාම හැමතැන මිනිස්සු මේ පිස්සු ආගේ මිනිස්සු දුවනවා දුවනවා ඉවරයක් නැහැ ඒගොල්ලෝ දුවන්නේ දුක නිවා ගන්නද ඒගොල්ලෝ සංසාර විමුක්තිය හොයාගෙන යන්නේ නැහැ. හම්බ කරගන්න ලෝභය හොයාගෙන යන්නේ. රාගය හොයාගෙන යන්නේ. ద్వේෂය හොයාගෙන යන්නේ. එහෙනම් මේ ලෝකෙම මිනිස්සු මා පොළවේ වැලිකට වාගේ සංඛ්‍යාවක් එකතු වෙලා අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. එහෙනම් අපිවත් අඩුම තරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න එපාය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම දෙයක්ම නිවැරදිව දැකීම, හැම දෙයක්ම නිවැරදිව ඇසීම, හැම දෙයක්ම නිවැරදිව කතා කිරීම, හැම දෙයක් තුළින්ම නිවැරදිව ඇසිරීම, හැම දෙයක් තුළින්ම නිවැරදිව සිටීම කියන මේ කාරණාව අපි වඩන්න එපාය. අපිත් මේ නාම රූප දැකලා අනේ මේ වනයේ ලස්සනයි, මේ ගස් කොළන් ලස්සනයි, පරිසරය ලස්සනයි, කුටිය ලස්සනයි, මේ සේනාසනේ වත්පිළිවෙත් බොහොම පිළිවෙත් කියලා අපි ඒවට හැලෙනවා නම් බැඳෙනවා නම්, ඒවට දෘෂ්ටිගත වෙනවා නම් දැන් අපි ආවේ මොකටද ඉසබාලා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. දැන් අපි වඩන්නේ මොකද්ද? අනාර්ය අෂ්ටාංග මාර්ගය බැඳීම් කඩාගෙන මෙතනට ඇවිල්ලා අලුත් බැඳීම් ඇති වෙලා සහෝදර සංඝයා ලෙඩ වෙන්න බෑ හඬනවා, දුකයි හදවත ගෑනවා. දැන් අම්මා තාත්තා වාගේ දැන් මෙතන බැඳීමක් ඇති වෙලා නම් දැන් මෙතන වැඩිලා තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් දැකලා නැහැ සම්මා සතියෙන් දැකලා නැහැ හැම දෙයක්ම හේතුඵල ධාමෙන් දැකලා නැහැ කර්මඵල වශයෙන් මේවා දැකලා නැහැ එයා දැකලා තින්නේ මෙතන පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා හිතවත් කෙනෙක් ඉන්නවා අපිට සෙනෙහස පාවන කෙනෙක් ඉන්නවා එයාට අසනීපයක් ලඩක් ඇති වෙලා එයාට දුකක් ඇති වෙලා එයාව නිදාස් කරගන්න ඕනේ කියලා දෘෂ්ටියක් ඇති වෙලා නේද මිත්‍යාවක් ඇති වෙලා නේද මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. අපි මොනතරම් දක්ෂ ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් හිටියත් ඒ හැම තැනම අනාර්ය අෂ්ටාංගික මාර්ගය තු ටික ටික වැඩෙනවා. ඒ නිසා තමයි සෝතාපන්න වෙච්ච කට්ටිය තාම සකු르දාගාමි වෙන්නේ නැත්තේ. සකු르දාගාමි වෙච්ච කට්ටිය තාම අනාගාමි වෙන්නේ නැත්තේ. අනාගාමි වෙච්ච කට්ටිය තාම රාහත් වෙන්නේ නැත්තේ. පුතිජ්ජන අය තාම සෝතාපන්න වෙන්නේ නැත්තේ. ඇයි? ඒගොල්ලෝ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහොම ස්වල්ප වෙලාවක් අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි වැඩිපුර වෙලාවක් කාලෙම වඩන්නේ එක භාවනා යෝගියෙක් හිටියා අරමුණේ නියමෙටම ඉන්නවා යා කිසිම මොහතක අරමුණ වෙනස් කරන්නෙම නැහැ එයා කියනවා අරමුණ වෙනස්ුනේම නැහැ කියලා ඒ ශ්‍රාවකයාගේ ගුරුවරයා මම කියලා කියන්න මං ගොඩාක් ලැජ්ජ වුණා එදා මම කිව්වා කමන්නෑ මගේ ළඟ හිටියට මගෙන් පිටත් වෙලා ගිහිල්ලා මමයි ඔයාගේ ගුරුවරයා කියලා මගේ නම පාවිච්චි කරන්න එපා ඒකට අවසරේ නැහැ කියලා මං කියනකොට ඒ ශ්‍රාවකයා වූ අනේ ස්වාමිනී එහෙම කියන්න මගෙන් වෙච්ච වරද්ද මොකද්ද නෑ ඔයා වගේ මෝඩයෙකුට මම ගුරුවරයා කියලා කියනවට මං ගොඩාක් දුක් වෙනවා ඒක මගේ සිත කම්පාවක් කියලා මං කිව්වා ඒ ශ්‍රාවකයා වැරද්ද කුමක්ද කියලා ආනකොට මම වැරද්දක් වශයෙන් කිව්වේ අරමුණ වෙනස්ුන්නේ නැණං ඒ අරමුණ විතරණයට මතක හිටින්නට ඕනේ අරමුණ වෙනස්ුන්නේ නැහැ වෙනස්ුන්නේ නැහැ කියලා එයා එක පරික්ෂා කරනවා කියලා කියන්නේ පරික්ෂා කිරීම කියන අරමුණට දැන් අර අරමුණ වෙනස් වෙලා නැද්ද මම එක අරමුණේ ඉන්නවද ඉන්නවද කියලා බලන්න බලන්න ඒ බලන හැම මොහොතෙම අරමුණේ යා නෑ නේද දැන් අපි එකමත සිත පීඩා 100 පවත්තන්න කියනකොට එකමත සිත පීඩලා 100 පවතිනවාද කියලා පරික්ෂා කරනකොට ඒක හරියට පවතිනවාද කියලා දැනගන්නකොට ඒ දැනගන්න තුල අර අරමුණ නෑ නේද? එයා අරමුණ බවටපත් වුණා නම් ඒක දැනගන්න කෙනෙක් ඉන්න විදියක් නෑ නේද? එයාම අරමුණ බවට පත් වුණා නම් අරමුණයි එයයි එක බවට පත් වුණා නම් ඒක පරිස්සා කරන්න කෙනෙක් නෑ නේද? එහෙම චෛතසිකය පාළ වෙන්න බෑ නේද? එහෙනම් මෙයා අරමුණේ හිටියා නෙමෙයි අරමුණේ ඉන්නවද කියන එක තමයි ජීවිත කාලෙම පරිස්සා කරලා තියෙන්නේ. එයා අරමුණක් එක්ක වෙන එකක් මොකද්ද නඩත්තු කරලා. මම මේ ඉරියව්වේ මේ අරමුණේ හරියට ඉන්නවද මේක කැඩුනද කියලා පරිස්සා කරනකොට තමයි කැඩෙන්නේ. එතකන් කැඩිලා නෑ අරමුණ. යමක් අරමුණු කරගෙන ඒක මත සිත පීටවුවාම ඒ අරමුණ කැඩිලා නෑ. එයා දක්ෂ ලෙස ඒ අරමුණේ සිත පීටවුවා. හැබැයි ඒ අරමුණේ ඉන්නවද ඉන්නවද කියලා බලන හැම මොහොතක් ගානේ ඒ අරමුණ කැඩුනා. එහෙනම් අරමුණු කඩන ප්‍රතිපත්තියක් එයා නඩත්තු කරලා පවතින අරමුණ වෙනස් කරන කමටානක් එයා වඩලා ඇත්තටම අරමුණ කඩලා තින්නේ සිතවිලි නෙමෙයි. එයා උවමනාවෙන් කඩලා නිවැරදිව පවතින අරමුණ යා වමනාවේ වෙනස් කරගෙන මේ වගේ අනුවන ශ්‍රාවකයා මට හිටියදයි කියලා එදා මට ලැජ්ජා හිතුණා මේක වෙන්න පුළුවන් අපේ ජීවිතයත් අපිටත් මේ වගේ වැරදින තැන් අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ වඩලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි සම්මා සතිය නෙමෙයි මිත්‍යා සතියම්. මොකද්ද? සිත අරමුණේ පවතිනවා. ඒ අවරමුණේ එයා පවතින්නේ නැතුව අරමුණේ පවතිනවාද පවතිනවාද කියලා බලලා බලලා විසිවතාවක් බැලුවා නම් විසිවතාවම අරමුණ කැඩිලා එහෙනම් අරමුණ විසිවතාවකින් එයා වමනාවෙන් කඩාගෙන තියෙන්නේ මොනතරම් එයාගේ දැනුම බාලද මොනතරම් එයා දුර්වලද කමඨාන පිළිබඳව එයාගේ අවබෝධය ප්‍රඥාව මොනතරම් අවමද එහෙනම් මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අපි එක අරමුණකින් නැතුව අරමුණු ගණනාවක් වැඩි කරගෙන මෝහයක් නිර්මාණය කරගෙන මම මේ විදිහට වඩනවා මේ විදිහට වඩනවා කියලා විචිකිච්ඡාවෙන් සැකයෙන් නැවත නැවත පරීක්ෂා කරලා ඒ පරීක්ෂණ තුලින්ම අරමුණ වෙනස් වෙලා අරමුණ කැඩිලා සිත විසිරිලා මේ වගේ තැන්වලට එනවා නම් දැන් එයා වඩන්නේ සම්මා සතිය නෙමෙයි මිත්‍යා සතියක් සම්මා දිට්ඨිය නෙමෙයි එයා ජීවත් වෙන්නේ මිත්‍යා දිට්ඨියෙන් දැන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ වෙනුවට එයා තුල අනාර්ය ශ්‍රාණික මාර්ගයක් නේද මේ වැඩෙන්නේ ඒ වගේ ශ්‍රාවකයන්ට මේ කිසිම ගුරුවරයෙක් කැමති වෙන්නේ හේතුව ගුරුවරයා කැමති වෙන්නේ ගුරුවරයා අභිභවාගෙන යන්නට ඕනේ. ගුරුවරයාගේ අඩුපාඩු පෙන්වන්නට ඕනේ. ගුරුවරයාට උපදෙස් දෙන්න තරම් පරිපූර්ණත්වයෙන් ප්‍රඥාවෙන් බැබලෙන්නට ඕනේ. අන්න ඒ ශ්‍රාවකයාට පුදුමාකාර විදිහට බැඳෙනවා ගුරුවරයා. ගුරුවරයා උපස්ථාන කරනවා ශ්‍රාවකයාට. හේතුව ගුරුවරයා කමටහන් ගන්නවා ශ්‍රාවකයාගෙන්. එහෙනම් ඒ වගේ ගෝලයන්ට ගුරුවරු හැමෝම කැමැති ලෙන්ගතුයි තථාගතයන් වහන්සේ අනන්ත අප්‍රමාණ ගොඩාක් ලෙන්ගතුව කටයුතු කරපු එක ශ්‍රාවකයෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒක දේශනාවේ ඔප්පු වෙනවා. ආනන්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න දිසාවවත් මම බලන්නේ නැහැ කියලා කියනවා නම් ඒ තථාගතයන් වහන්සේගේ සිතට මොනතරම් ශ්‍රේෂ්ඨ ඒ සිතවිල්ල පාළ වෙලාද සැරියුත් ආන්දරෝ ඉන්න දිසාව බලන්ටවත් අවශ්‍ය නැහැ කියලා කියන්නේ මොනතරම් උන්වහන්සේගේ ප්‍රඥාව කෙරේ විශ්වාසයක් ඇති වෙලාද උන්වහන්සේගේ රාජකාරිය පිළිබඳව ශාසනය සේවාව පිළිබඳව මොනතරම් සෑයීමටපත් වෙලාද අද මේ ගෝලයන්ගෙන් ගුරුවරු සෑයීමටපත් වෙන්නේ නැහැ හොරෙන් ජාත රූප අල්ලනවා, හොරෙන් විකාලේ කඩනවා, රාගික දේවල් කල්පනා කරනවා, ලෝභය වඩනවා, ద్వේෂය හිතේ නිදන් කරගෙන, ద్వේෂය හිතේ තියාගෙන කිසිම දෙයක් නැහැ ලස්සනට කතාබහ කරලා රඟපානවා. මේ වගේ ශ්‍රාවකයන්ගෙන් කිසිම ගුරුවරේ සෑයීමටපත් වෙන්නේ කිසිම ගුරුවරයෙගේ සිත සන්තෝෂයටපත් වෙන්නේ ගුරුවරු ශ්‍රාවකයන්ගේ සිත නිතරම දකිනවා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ ශ්‍රාවකත්වයක් නම් අපි දරන්නේ ශාසනයේ උපාසක උපාසිකා බික්කු බික්කුණී කියන ඒ සමාජිකත්වයේ තුල අපි ජීවත් වෙන්නේ මේ වගේ අනාර්ය මට්ටමක නම් අපිත් වඩන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය නම් අපි දැන් ඒක නිවැරදි කරගන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපේ ජීවිතේ මේ වගේ දුර්වලකම් අපිට තාම තේරිලා නැති වෙන්න පුළුවන් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ මේ වෙනකොට අපේ චරිතය තුළ පවතින්න පුළුවන්. මේවා නිවැරදි කරන්නට ඕනේ. අද නිවැරදි කරන්න නැත්නම් කවදද රාත් වෙන්නේ? කවදද පිරිනිවන් පාන්නේ? ගෞතම බුද්ධ ශාසනය 2500 ඉවර වෙලා දැන් අවුරුදු 100ක් අපි වැඩිපුර ඇවිල්ලා දැන්වත් අපර ලැජ්ජා හිතෙන්නේ නැද්ද 2600ක නෙවෙයි බත් කකා ගෙවල් හදාද අනිත් අයට මුද්ද දාන්න තැල්ල බැඳින්න අපි උත්සාහ කළා ජනපද කල්යාණේ අයිති කරන්න ඇදුවා මේ කෙලස් ටික අයිමි කරගන්න අපි උත්සාහ කළේ නෑනේ ಗುಣධර්ම අයිති කරගන්න උත්සාහ කළේ නෑනේ සෝවා සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අයිති කරගන්න උත්සාහ කළේ නෑනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඒ විද්‍යාව අයිති කරගන්න අපි උත්සාහ කළේ නෑනේ. අපි උත්සාහ කළේ අල්ලපු ගෙදර භාර්යාව ගන්න, අපේ දරුවා අනිත්‍යයට වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යාපනය දෙන්න, ඒ දරුවන්ට පෝසත් ජීවිතයක් ලබා දෙන්න, මාලිගා වාගේ ගෙවල් අයිති කරගන්න, අපට ජීවිත කාලෙම සන්තෝෂෙන් කාලබිලා ඉන්න වස්තුව ගොඩ ගන්න නේද අපි උත්සාහ කළේ. මේ වගේ මෝඩකම් අපේ ජීවිතයේ තියෙනවා නම් හෙට දවසේ ඉර අපට උදා වෙන්නේ නැත්නම් මේ මොහොතේ මේ බැලුම් බෝලේ උලන් ටික යනවා වාගේ කයේ උස්ම ටික ගියා නම් මැරිලා වැටෙනවා නම් මේ යථාර්ථය තේරෙන අපිට මොන සම්පදක්ද මොන ජනපද කල්යාණිද මගේ ජීවිතේ මේ උස්ම ටික මට ස්ථිර නැත්තම් තව පැයකින් මම ජීවත් වෙනවාද මගේ ආයුෂ ගැන කවුරුත් වගකීමක් ගන්නෙත් නැත්තම් මම මොකටද ජනපද කල්යන්න කවන්න පොවන්න යන්නේ? මම මොකටද මාලිගා හදන්නේ? ඉන්න මට ආයුෂ නැත්තම් මොකටද මම මේ වගේ නටමුන් අදලා මාන්සි වෙන්නේ? මේවා අපට තේරෙන්න එපාය. මේ දුර්වලකම් අපට වැටහෙන්න එපාය. මේ වගේ මෝඩකම් වලින් අපි නිදහස් වෙන්න එපාය. ලද දෙයින් සෑයීමටපත් වෙන්න එපාය. ලද දෙයින් සන්තෝෂෙන් ජීවත් වෙන්න අපේ සිත අපි සෑයීමටපත් කරගන්න එපාය. අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් අනන්තයි අප්‍රමාණයි. අපි සම්මා වඩනවා වඩනවා කියලා මිත්‍යාව වඩලා තියෙන්නේ. මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවැරදි මාර්ගය කියලා. එහෙනම් නිවැරදි මාර්ගය කියලා ඒක දැනගත්තා නම් මොකටද අනාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවේ? පාර යනකොට කාන්තාව දිහා දකින්නකොට ඒක රාගයෙන් දකින්නකොට තෘෂ්ණාවෙන් දකින්නකොට දකින දකින කාන්තාව අයිති කරගන්න ඉතනකොට ඒ හැමතැනම තෘෂ්ණාවෙන් වැරදි සිතිවිලි පාළ වෙනකොට දැන් වඩලා තියෙන සම්මා දිට්ඨියද මිත්‍යා දිට්ඨියද එහෙනම් මේ වැඩෙන්නේ මිත්‍යා දිට්ඨිය නම් වඩලා තින්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය ඇයෙන හැම වචනයක් තුලින්ම ඇයෙන්නේ අපේ කර්මය කියලා අපි දන්නවා. නමුත් ඇයෙනකොට අපි කැළඹෙන්නේ නැද්ද? දැනුත් අපි අතර ඉන්න සංඝයාට නිନ୍ଦා කළාම අපහාස කළාම ආත්මගරුත්වය නැති කළාම සිවුරු පිළිකර අරගෙන පලා යන්නේ නැද්ද? ප්‍රසිද්ධයාගේ අඩුව කියලා චෝදනා කළාම දොස් කිව්වාම එයාට දරා ගන්න බැරි තරම් මානසික දුක දැනෙන්නේ නැද්ද? දැන් මේ සම්මා දිට්ඨියත් එයා තුල නැහැ. සම්මා සෝතයත් එයා තුල නැහැ. ඇයි මේ හැයෙන හැම වචනයක් තුල මෙයා එක්ක හැලෙනවා නැත්තම් ගැටෙනවා. ඒ කියන්නේ මේ වඩන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය. රසවත් දේවල් කැමති දේවල් දුන්නාම සන්තෝෂයෙන් ඉනාවෙවි කැම කණ්ඩ පුරුදු වෙච්ච සමාජයක් තමයි අද තියෙන්නේ. දෙන ඕනම දෙයකින් බඩගින්න නිවා ගන්න ලුණු නැති වුණත් ඇඹුල් නැති වුණත් ප්‍රශංසා කරලා ආහාරයට ගන්න ඒ සම්මා ජීවේ අපි වඩලා නැහැ නේද? ඇයි අපි මේවා වඩලා නැත්තේ? අපි දන්නේ නැහැ. අපි තුල වැඩෙන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. අපි හිතාගෙන අපි ආර්ය මාර්ගය යනවායි කියලා. ඒ කියනකොටත් අපි මේ ගිහින් තින්නේ අනාර්ය මාර්ගය තුල. දැන් ඉඳලා මේ අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ අපේ දුර්වලකම් අරිගස්ස ගන්නට ඕනේ මෙච්චර කාලයක් අපි ජීවත් වෙලා තියෙන මෙන්න මේ වගේ තත්ත්වයක අපේ සිතේ ක්‍රියාකාරී ස්වභාවයන් මේවා මේවා අපි තේරුම් ගන්නට ඕනේ නිවැරදි කර ගන්නට ඕනේ එක චෛතසිකය චෛතසික ගණනාවකට වෙනස් වෙනවා එක චෛතසිකය තුලම චෛතසික 10 ගණන් පවතිනවා මේකේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ යමෙකුට යමක් දොස් කියන්න ඉතුනාම දවස් දෙකක් ඉවසලා බලන්න ඒ දොස් කීමේ අවශ්‍යතාවය අපට නැති වෙලා යනවා. ඒ උවමනාව අපට නැති වෙලා යනවා. හැබැයි ඒ අවශ්‍යතාවය ඇති වෙච්ච වෙලාවේ කියලා බලන්න අවශ්‍යතාවයටත් වඩා අපිට කියවෙනවා වචන. ඇයි ඒ මොහොතේ අපේ සිත පිරීලා තින්නේ द्वේෂයෙන්. එහෙනම් මොකද්ද මේ කන්ති පාරමිතාව කියලා කියන්නේ? හැම දෙයක්ම ඉවසලා ඒ යථාර්ථය දැනගෙන සම්මාවෙන් කටයුතු කරන ප්‍රඥාවට තමයි මේ කන්ති පාරමිතාව කියන්නේ. ඒක පාරමී කියන වචනයෙන් ඒක තේරුම් ගන්නට ඕනේ. කන්තිය නෙමෙයි කන්ති පාරමී ඒක විශාල කාරණාවක් හේතුව පිරිණිවන් පෑම දක්වාම බුදු බුද්ධ බුද්ධත්වයේ දක්වාම රාත්බෝධිය දක්වාම අපේ සේරම අඩුපාඩු හදනවා නම් ඒකට කියනවා පාරමී කියලා ශ්‍රද්ධාව පාරමී කරගෙන බුදු වෙලා නැද්ද ප්‍රඥාව පාරමී කරගෙන බුදු වෙලා නැද්ද? වීරිය පාරමිතාව කරගෙන බුදු වෙලා නැද්ද? මෛත්‍රිය පාරමිතාව කරගෙන බුදු වෙලා නැද්ද? එහෙනම් මේ සෑම ගුණයකටම පාරමී කියන වචනේ එකතු කරපු ගමන් ඒ පාරමී තුලින් වෙන්නේ මොකද්ද? මුළු ජීවිතයේ තියෙන සේරම අඩුපාඩු ටිකත්, සේරම ಗುಣධර්ම ටිකත් සම්පූර්ණයෙන්ම ඒ එකක් තුලින් මේක නිර්මාණය වෙනවා, සම්පූර්ණත්වයටපත් වෙනවා. එකක් තුලින් සියලුම දේම සම්පූර්ණ වෙන නිසා ඒකට පාරමී කියන ගෞරවය එකතු කරනවා. පාර්මී කියලා කියන්නේ ගෞරවයක් අපි කියනවා රාහත් බෝධියට පාරමී පුරනවා. ඒ කියන්නේ එයාගේ සේරම අඩුපාඩු ටික එයා සම්පූර්ණ කරන වැඩපිළිවෙලේ ඉන්නවා. එයාට යම්කිසි කෙනෙක් දානය දෙනවා නම් මා පොළොව විනාශ වුණත් ඒක ආනිසංස ඉවර වෙන්නේ හේතුව පාරමී පුරන කට්ටියට දෙන දේවල් වල ආනිසංස කියන්න බුදුවරුවත් ඉදිරිපත් වෙන්නේ තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ ආනන්ද මේකේ ආනිසංස කියලා නිම කරන්න බෑ. පෘථිවිය විනාශ වෙලා හැමෝම අරූපාවචර බ්‍රහ්මලෝකෙට ගිහිල්ලා නැවත කවදාරි කාලාන්තරයකින් මේවා ආලෝකයේ පෘථිවිය නිර්මාණය වෙලා ඒ කට්ටිය එතනින් චුත වෙලා ඉපදුනාම අර ඉතුරු වෙච්ච පින් ටික ආයි පරිසම් දෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ හොඳම උදාහරණය එහෙනම් මේකනම් ඒ ආනිසංසවල තියෙන යථාර්ථය අපි ඇයි මේ ಗುಣධර්ම වඩන්නේ නැත්තේ? ඇයි අපි මේ ආර්ය ශ්‍රාවකයා කියන තැනට එන්නේ නැත්තේ? ඇයි අපේ ජීවිතවල අපි මේ පාරමිය පුරව ගන්න නැත්තේ? මේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ නේද? මෙච්චර කාලයක් අනාර්ය අෂ්ටාංගික මාර්ගය අපි වැඩුවා. රාගයෙන් බැලුවා, ద్వේෂයෙන් බැලුවා, ලෝභයෙන් බැලුවා. හැම දෙයක්ම ඇලීමෙන් ගැටීමෙන් සවන් දුන්නා. හැම දෙයක්ම රසවත් දේවල් කෑවා. රසවත් නැති දේවල් හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා. හැලීම ගැටීම ප්‍රගුණ කළා. අපට ඕනෑ විදිහට මාන්නෙන්, ිතුවක්කාරකමෙන්, උඩඟුකමෙන් අපි ජීවත් වුණා. ඉතුවාකාරකමෙන් අපි අපේ ජීවිතය ගත කළා. ඒ විදිහට අදින් පස්සේ අපි ජීවත් වෙන්නේ සිතිවිලි වල අනන්ත අප්‍රමාණ ලෝභ දේශ මොහ රාග වෛර තිබුණා. ඒ හැම දෙයක් තුළින්ම අසකන දිව නාසය සමසිතෙන් අපි මෙච්චර කාලයක් වඩලා තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් දැන් ඉඳලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමු. මේ හැම දෙයක්ම නිවැරදිව දකිමු. අපේ දුර්වලකම් අපි නිවැරදි කරගනිමු. මෙච්චර කාලයක් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවායි කියලා කිව්වට අපි ජීලා තින්නේ කෙලෙස් සරණ කියන එක දැන් නියතමානීවම අපට පිළිගන්න සිද්ධ වෙලා නේද? රාගයෙන් බලබල කොහමද බුදුන් සරණ යන්නේ? ද්වේෂයෙන් බලබලා කොහමද බුදුන් සරණ යන්නේ? කට හැරියොත් දෙතිස් කතා, පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද මේම කතා කර කර කොහමද බුදුන් සරණ යන්නේ? මාන්නෙන් ිතුවක්කාරකමෙන් උඩඟුකමෙන් ජීවත් වෙලා කොහමද බුදුන් සරණ යන්නේ? චෛතසික පැය 24ෙම ගණන් අදලා බැලුවාම ඒ චෛතසික කාට හරි කිව්වා මේ මනුස්සයා බෙල්ලේ වැල දාගෙන එල්ලෙනවා. එහෙම නැත්නම් වාකුප්පියක් බීලා මියපරලව යනවා. හේතුව ඒ කියන කෙලෙස් සිටිවිලි ටික කිව්වා මේ මනුස්සයාට දරා ගන්න බෑ. හදවත පුපුරනවා. එහෙනම් රාතිස්සේ නිදාගෙන රාගික දේවල් කල්පනා කරනවා හම්බ කරලා පෝසත් වෙලා අලුත් අලුත් වාන කට්ටවල් ගන්න අලුත් අලුත් ගෙවල් අදා ගන්න අනිත් අයගේ දේපල කොල්ල කන්න ලෝභය මොනතරම් කල්පනා කරන්නේ නැද්ද හතුරුන්ගෙන් පලි ගන්න දේශසාගත සිටිවිලි වලින් මොනතරම් අපි දැවෙන්නේ නැද්ද එහෙනම් රාත්‍රිය පුරාම මේ වගේ කෙලෙස් වලින් දැවි දැවි කොහොමද අපි බුදුන් සරණ යන්නේ එහෙනම් මෙච්චර කාලයක් අපි බුදුන් සරණ යනවා බුදුන් සරණ යනවායි කියලා අපි කෙලෙස් සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නොදන්වත්වම අපි වඩලා තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕනේ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණ යන්නට ඕනේ. අද ඉඳලා අපි හැමෝම අදිස්ථාන කරගනිමු. අද ඉඳලා මම නිවැරදි ලෙස බුදුන් සරණ යනවා. උන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සෝවාන් වෙලා, සකු르දාගාමි වෙලා, අනාගාමි වෙලා, හරියත් වෙලා පිරිනිවන් පාපෝ. ඒ සෑම ආර්ය සංඝයා වහන්සේලාගේ සරණ යනවායි කියලා අද ඉඳලා අපි අදිස්ථාන කරමු. අද ඉඳලා අසකන දිව නාසයේ සමසිතෙන් අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක නොවන්නට වග බලා ගනිමු. අද ඉඳලා කිසිම මොහතක අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් අපි තුළ ඇති නොවෙන්නට අපි සීයෙන් අපි කල්පනාවෙන් කටයුතු කරමු. හැම මොහතක් ගානේ අසකන දිව නාසයේ සමසිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න අපි සීයෙන් කටයුතු කරමු. මේ මොහතේ ඉඳලා අපි සියලුම දෙනා අපගේ සිතිවිලි විමසලා බලලා ඒ සෑම චෛතසිකයක් චෛතසිකය තුළින්ම නිර්මාණය වෙන චෛතසිකය තවත් ස්වල්ප මොහොතකින් වෙනස් වෙනවා. ඒ නිසා මේ චෛතසිකය ස්ථිර එකක් නෙමෙයි. මේ චෛතසිකය තුලත් චෛතසික 10 ගණන් අන්තර්ගත වෙලා තියෙනවා. මොනවාරි අණුවක් භ්‍රමණ වේගය වැඩි වුණත් මේක යටපත් කරගෙන අර සිටිවිල්ල මතුවෙනවා. තවත් ඒ චෛතසිකය ඇති වෙලා තියෙන සත්‍ය විශේෂය තුල තවත් අණුවක් භ්‍රමණ වේගය වැඩි වුණත් මේක ඉස්මතු වෙනවා. අර තිබිච්ච චෛතසිකය යටපත් වෙනවා. එහෙනම් මේ අණු හැම එකක්ම එකතු වෙලා භ්‍රමණය වුණාට මේ චෛතසික නිර්මාණය වෙලා තියෙන ශක්ති විශේෂයකින් තුලින් නිසා ඒක තරංග වලින් ක්‍රියාත්මක වෙන නිසා සෑම තරංගයක්ම අණුවල නිර්මාණයක් නිසා හැම අණුවක්ම භ්‍රමණය වෙන නිසා මොන අණුවද අපිට වැඩිපුර භ්‍රමණය වෙන්නේ ඒක තමයි අපේ වර්තමාන චෛතසිකය තවත් චෛතසිකයක් ඊට වඩා භ්‍රමණය වුණොත් ඒක තමයි ඒ මොහොත වෙනකොට වර්තමාන චෛතසිකය මේක යට යනවා තවත් එකක් අයියෙන් භ්‍රමණය වුණොත් ඒක වර්තමාන චෛතසිකයේ වර්බවටපත් වෙලා අර සේරම ටික යටපත් වෙනවා එහෙනම් සෙනෙහස සෙනෙහ පාතා සිතේ චෛතසිකය වෙනස් වෙනවා සෙනෙහස සෙනෙහ පාතා ඒ චෛතසිකයේ තියෙන භ්‍රමණය වෙන අණුවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා පෘථුවියේ භ්‍රමණය වෙන වේගයට අනුව එහෙනම් මේ සෑම මොහොතක් ගානේ චෛතසික වෙනස් වෙමින් පවතිනවා චෛතසිකයේ තුලින් තවත් තවත් අන්තර්ගත චෛතසික මතුවලා ඒ චෛතසිකය ආක්‍රමණය කරමින් පවතිනවා සෑම මොහොතක් ගානේ චෛතසිකයා තවත් චෛතසිකයකට ආක්‍රමණය වෙමින් පවතිනවා. තවත් චෛතසිකයකට පරාජය වෙමින් පවතිනවා. මෙන්න මේක සීය පවත්වන්න එපාය. මේක කමඨාණක් වශයෙන් වඩන්න එපාය. රාගයක් ඇති වෙච්ච ගමන්ම ඒ භාවනා යෝගියා දකින්නට ඕනේ. රාගචිතවිල්ල ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒක රාගය සංසිඳවා ගන්න ඒ පුරුෂයා නැත්තම් කාන්තාව ලබා ගන්න උත්සාහ කරනකොට දැන් ඒක ලෝභය බවට පත් උන්නේ නැද්ද? දැන් එයාව නඩත්තු කරන්න මෝහයක් දැන් ඇති උන්නේ නැද්ද? ඒ නඩත්තු කරන්න වෑයම් කරනකොට එපා වෙනකොට ප්‍රශ්න ගැට ගැටලු ඇති වෙනකොට එයා අපිට අයිමි වෙන්න හදනකොට වෙනත් කෙනෙකුට හිමි වෙන්න හදනකොට දැන් ඒක වෛරයක් ද්වේෂයක් බවට පත් වෙන්නේ නැද්ද එහෙනම් චෛතසිකයක් එනකොටම භාවනා යෝගියා දැනගන්නට ඕනේ තව ස්වල්ප මොහොතක් තුන සෙනෙයක් තුලින් මේක වෙනස් චෛතසිකයක් බවට පත් වෙනවා වහාම වෙනස් වෙන සුළුයි මේ විදිහට Tamanගේ සිතම 100ෙන් බලන්නට ඕනේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියම වඩන්නට ඕනේ සම්මා සෝතේ සම්මා සෝතේම වඩන්නට ඕනේ සම්මා සතිය සම්මා සතියම වඩන්නට ඕනේ ඒක මෙච්චර කාලයක් අපි වඩලා තින්නේ සම්මා සතිය මිත්‍යා සතියකින් සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨියකින් වැඩුවා සම්මා ජීවය මිත්‍යා ජීවයෙන් වැඩුවා සම්මා වායාමය මිත්‍යා වායාමයෙන් වැඩුවා මම යාපත් ලෙස ඇසිරෙනවා මම යාපත් ලෙස ජීවත් වෙනවා කියලා මාන්නයක් ඇදුවාම උඩමුකමක් ඇතුවාම දැන් ඒක මිත්‍යා කම්මන්තයක් නෙමෙයිද එහෙනම් මිත්‍යා කම්මන්තයකින් අපේ සම්මා කම්මන්තේ වඩපු නිසා අපි සෝවාන් වුණා සකු르දාගාමි වුණා එදා ඉඳලා හද වෙනතුරු 2600ක් වෙනකොට මේ බුද්ධ ශාසනයත් අපි පොතුජන වෙලා අදින් පස්සේ මේ වගේ දුර්වලකම් අපේ ජීවිතේ වෙන්න බෑ. අදින් පස්සේ මේ වගේ මෝඩකම් අපි කරන්නේ අද ඉඳලා අපි තිසරණේ සරණේ නිවැරදිස යනවා අපි අඩුපාඩු තේරුම් අරගෙන අපි නිවැරදි වෙලා ජීවත් වෙනවා ආර්ය මාර්ගය තුල ජීවත් වෙනවා කියන අදිස්ථානයේ පාරමිතාවක් වශයෙන් අපි කරගෙන මේ මොහොතේ ඉඳලා සම්මා දිට්ඨිය කිසිම මොහතක මිත්‍යා දිට්ඨිය මිශ්‍ර නොවන විදියට අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් එතන ඇති නොවන විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම සම්මා දිට්ඨිය වඩන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම සම්මා ජීවය වඩන්නට ඕනේ සම්මා කම්මන්තේ වඩන්නට ඕනේ සම්මා සම්මා සෝතේ වඩන්නට ඕනේ සම්මා වාචා වඩන්නට ඕනේ සම්මා වායාමයේ වඩන්නට ඕනේ මේ විදිහට අපි හැම එකක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩන්නට ඕනේ ඒ ඒ සම්මාව ඒ ඒ සම්මාවෙම වඩන්නට ඕනේ සම්මා සතිය අපි කවදාවත් මිත්‍යා සතිය වඩන්න බෑ එහෙම වැඩුවොත් එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනුවට අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙනවා එහෙනම් මේ මොහොතේ ඉඳලා සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම වඩන්නට ඕනේ ඒක සම්මා සතියෙන්ම වඩන්නට ඕනේ එහෙනම් මේක කමඨා කමඨානක් වශයෙන් වඩමු මේ කමඨාන මේ අවබෝධය හොඳට සිතේ ධාරණය කරගනිමු ඒක නිතර නිතර සිහි කරමු හැම මොහොතක් පාසා මේක මෙනෙහි කරමු මේ අවවාද අනුශාසනය අපේ කයට ලබාගත වටිනා සීවරයක් වශයෙන් පොරෝගමු ආභරණයක් වශයෙන් මේක පැලඳ ගනිමු නිතර නිතර මේක සිහි කරගෙන නිතර නිතර මෙනෙහි කරගෙන අසකන දිව නාසය සමසුතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනුවට අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩනවාද කියලා නිතරම පරික්ෂා කරලා දැනගෙන ඒක නිවැරදි කරගෙන කරගෙන නිතරම සම්මා දිට්ඨි සම්මා සති සම්මා ජීව සම්මා සෝත සම්මා වායාම සම්මා කම්මන්ත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගෙම මේ හැම දෙයක්ම සම්මාවෙන්ම වැඩෙනවාද කියන එක නිවැරදි කර කර වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ මේක කමඨාණක් වශයෙන් ජීවිත කාලෙම වඩන්නට ඕනේ මේ කමඨාණ වඩන්න පුළුවන් අපේ සෑම චෛතසිකයක්ම වෙනස් වෙන සුළුයි කියලා දැනගෙන ඒ වෙනස් කීම් පවා සම්මාවෙන් දකිනවා නම් ඒ හැම වෙනස් වීම තුළින්ම වෙනස්ම වී ඒ අරමුණ තුළින්ම අපි ඉන්න දකින්නවා නම් අපි ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ප්‍රඥාධික රාතන් වහන්සේ නමක් බවට අපිපත් වෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය බබලවන්න රාත්පාන් ගොඩාක් දල්වන්නට ඕනේ. හේතුව මේ ශාසනය විශාල ශාසනයක්. ඒ නිසා ගොඩාක් රාත්පාන් පත් වුණොත් තමයි, දැල්ුණොත් තමයි මේ ශාසනය සම්පූර්ණයෙන්ම බැබලෙන්නේ. ඒ පාන් වලට අපිත් රාත්පානක් වශයෙන් එකතු වෙමු. අපි හැමෝම රාත්බෝධිය මේ ශාසනය බබලවමු. ඒකට මේ කමඨාන නිවැරදි ලෙස වඩමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ සනේ ඉඳලා අපි සියලුම දෙනා මේ කමඨාන වඩමු. අදින් පස්සේ එක මොහොතක්වත් එක සනයක්වත් අනාර්ය අෂ්ටාංගික මාර්ගය අසකන දිව නාසයේ සමසිතෙන් නොවැඩෙන ගන්නට වග බලා ගනිමු හැම මොහොතෙම අඩුපාඩු නිවැරදි කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්ම සම්මාවෙන්ම මේ කියන ආර්ය ගුණධර්ම ටික වඩමු එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන සියලුම අඩුපාඩු නිවැරදි කරගෙන මේ කියන ගුණධර්ම වඩලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ තුල රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි